ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අත්ත දීපාධික්කවේ විහෙරච අත්ත සරණානන්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණානන්‍ය සරණා කතං ච භික්ඛවේ භික්ඛු අත්ත දීපෝ හෝති අත්ත සරණෝ අනන්‍ය සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ අනන්‍ය සරණෝ ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී හරති හියාතාති සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං හේමනහතු හේදනානුපස්සී හරති චිත්තේ චිත්තානුපස්සී හරති ධම්මේසු ධම්මානුපස්සී හරති ආකාපි සම්පජානෝ සතිමා විමහිය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං ගෝචරේ භික්ඛවේ සදත සඛේ පෙත්තිකේසේ ගෝචරේ භික්ඛවේ සරතං සඛේ පෙත්තිකේසේ නලක්ඛති මාරෝ ඕතරං නලක්ඛති මාරෝ ආරම්මනං කුසලානං භික්ඛවේ ධම්මානං සමාදානේතු ඒන මිදං පුඤ්ඤං පවද්දති ශ්‍රද්ධාන්ත පින්තුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් විරාජෝත්තමයන් වහන්සේ විසින් විශේෂාසක් සංගතිරිස රහත් ඵලයේ පිහිටුවමි 84000ක් බෞද්ධ කිරිස මඟඵල නිවනේ පිහිටුවමි වදාළ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී මාතෘකාවක් ඉදිරිපත් කරන්න යෙදුනේ සිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් කියනවා වස්සාන තුන් මාසයේ එක්තැන්ව වැඩ සිට නව මාසයක් තිස්සේ ජනපදකාරිකාවේ වැඩම කරවනවා. දහස් ගණන් දසදහස් ගණන් විසදහස් ගණන් තිස්දහස් ගණන් භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන ගමින් ගම වඩිනකොට මොනතරම් වාසනාවන්ත දර්ශනයක් වෙන්නේද මේ නව මාසයක් චාරිකාවට ගන්නවා කාලයේ දුර ප්‍රමාණය යොදුන් 900ක් ගම් යම් ගම රාජධානි ගලකඩ මේ යන තැන ලැබිලා සමහරේ තමා සාටක චාරිකාවක් වඩිනවා නෙදුන් 600ක්. සමහරට මාස 4ක චාරිකාවක් වඩන නෙදුන් 300ක්. මාස 9ක දීර්ඝ චාරිකාවට කියන මහා මණ්ඩල චාරිකාව කියලා. මාස 8ක මධ්‍යම චාරිකාවට කියන මධ්‍ය මණ්ඩල චාරිකාව. මාස 4ක කෙටි කාලීන චාරිකාවට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකාව. මේ මේ විශාල ලෝක ශාසන සේවාවක් සැලසෙමින් වරිණ ගමනකදී මගධ රටේ මාතුල කියන ජනපදයට වැඩියා. මේ ජනපද වාසී බෞද්ධයෝ බොහෝම ශ්‍රද්ධා ප්‍රසන්න පිරිසක්. වැඩම කළ බව ආරංචි වල රොජස වැඩ ඉන්නේ සවස් වරුවේ ගිහින් බොහොම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කොට පසුදින දානික ආරාධනා කළ බෞද්ධයෝ පසුදා උදෑසන වෙන විට ගම්වැසියෝ ජනපද වැසියෝ කර්මාන්ත කාටු සියල්ලම අතර දමන මේ තිංකමේ සංවිධානයේදී සිටියා. විශාල මණ්ඩප ඉදිකරන දාන සංවිධාන කරන උදේන ගිහින් වේලාව දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස විසුදාසනට වඩා පිරිවරාගෙන එන සාගාවක් වැඩම කළා. බෞද්ධ පිරිස බොහොම ගෞරවයෙන් ශ්‍රීපත් උද්දවාගෙන කියලා නියලන අසුන්පන් වල වඩා ඉඳලා ගැටසරු ප්‍රංගණින් දානේ වැළඳෙව්වා. එදා අලියම් කාලයේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගිය සිද්ධියක්. ඒ දවසේ 20000ක් සංඝ පිරිස නරක් වෙන බව 84000ක් පිරිස මඟපර නිවන් ලබන බවක් දැන ඊට සුදුසු තැන තෝරා ගත්තා. නිසා මේ දාන ශාලා විදු ධර්ම දේශනා නොකර ආසනෙන් නැගිට්ටා. සංඝ පිරිසක් නැගිටලා පසුපස පිටත් වුණා. දායක පිරිස කල්පනා කළා අපේ මේසා විශාල දාන සංවිධානයේදී බණ පදයක් අහන්න නොලැබුණේ දාන සංවිධානයේ අටපදයක් සිදු වෙන්නේ නැති. ලැබුණ තැනක සමාව ගන්නමු කියලා සියල්ලෝම පසුපස ගියා ලක්ෂ සංඛ්‍යාත සෙනඟක්. බුදුරජාණන් වහන්සේ නදින්නේ මේ දාන අනුපාදයක් නිසා නෙමෙයි. එදා ධර්ම දේශනාවේ සුදුසු කර්ම තෝරා ගැනීමටයි. හේතුව දාන ශාලාව ඉදමදි. ත්‍රිසත වාදයෙන්නේ නිදා මේ සංපත්ත බණාන්නේ හිතේ සමාධියෙන් බණාන්න තැනක් නෙමෙයි. එනිසා සුදුසු තැන ඇතුළේ තෝරාගත්තේ මගදක් ක්ෂේත්‍රය. මාතල ජනපදයේ තමයි මගදක් ක්ෂේත්‍රය කියන විශාල ක්ෂේත්‍රයක් තියෙන්නේ. මේ පෙත්‍යාවේ තැනක තියෙනවා මාතුල කියලා විශාල වෘක්ෂයක්. මේ වෘක්ෂය බොහෝම ප්‍රදේශයක තියෙන දීගෙන පැතිරිච්ච වෘක්ෂයක්. එතනයි මේ ලැබෙන්නේ. අනුගමනාහිමියන් වහන්සේට සංඥාවක් දුන්න මෙතන හොඳයි ආසන පනවන්න කියලා මේ මාතුල උත්සවයට නැගනීර බලා ආසන පනවා වාඩි වුණා. අද සවදෙනෙ දෙපැත්තෙන් වාඩි වුණා ටිකක් පස්සට බලලා දෙදුම්ලගේ හැටේට හැදියට තේලි තේලි තේලි විසුදාගත වඩා සංගතිලෙස වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට මුහුණලා. ඊළඟට මේ දායක පිළිස ලක්ෂ සංඛ්‍යාද සෙනඟ දෙත්‍යාගේ භාග්‍යතුන් වහන්සේට සංගතිලෙසට මුහුණලා නන්ද නමස්කාර කොට එකක් පසක් පාඩි වුණා. ආජපුරා සුදු පාට වලාකුළු ඇවිල්ලා ඉවල දුන්නා. කුළු ගලක් කෙස්යාගෙන් ගලාගෙන එන අමාගෙන එන සුසෙල්ලු සුලකින් ගත සැනසුණා. බොහොම සාන්ත ස්වභාවයක් එතන සැනසුණා. ඒ අවස්ථාවේදී තුන් කාලේ බලා සියල්ල දන්න සරුවක්යන් වහන්සේ මේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රය ධර්මදේශනයට ගත්තා. අන්නේ මාත්‍රිකාවන් දැන් මේ කියන්නේ. මේ මාත්‍රිකාවේ තේරුම මෙහෙමයි. අත්ථ දීපා භික්ඛවේ විහෙරක අත්ථ සරණ අනන්‍ය සරණ මරණේ මගේ ශ්‍රාවකයෝ තමාම තමාට පිහිටක් කොටගෙන සරණක් කොටගෙන වාසය කරත්වා අන් පිළිසරණක් නොකටත්වා ධම්ම සරණ ධම්ම දීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මයේ තමාට පිහිටක් කොටගෙන සරණක් කොටගෙන වාසය කෙරෙත්වා පරිසරණක් පිහිටක් නොකසත්වා කතංක වික්ඛවේ වික්ඛු වස්සදීපෝ හෝති අත්ථ සරණෝ අනන්‍ය සරණෝ මානෙනි මගේ ශ්‍රාවකයෝ ශ්‍රාවකයා තමාන තමාට පිහිටක් කරගන්නේ සරණක් කරගන්නේ අනිසරණක් නොකසන්නේ කෙසේද ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ සරණක් කරගන්නේ අනිසරණක් පිහිටක් නොකසන්නේ කෙසේද ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්ප්‍රජානෝ සතිමා දිනෙන් ලෝකේ අවිද්‍යා දෝමනස්ස මහණෙනි මගේ ශාසනයේ බෞද්ධයා දිනක හෝ පරිජෝ හෝ බෞද්ධයා ආතාපි වීර්යෙන් යුතුව සම්ප්‍රජානෝ නුවණින් යුතුව සතිමා සිහියෙන් යුතුව අවිද්‍යාව දෝමනස්සං හිලෙන්නේ මේ ස්කන්ධ දෝෂය ගැන ඇලීම් ගැටීම් දුරු කරමි. කායේ කායાનුපස්සී විහෙරති කායાનුපස්සනාවේ යෙදී වාසය කරමු. වේදනාස වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේස ධම්මානුපස්සී විහෙරති. විහෙරියෙන් යුතුව නුවණින් යුතුව සිහියෙන් යුතුව ඇලීම් ගැටීම් හිතින් ඉවත් කරමි. වේදනානුපස්සනාවේ යෙදී වාසය කරනවා. චිත්තානුපස්සනාවේ යෙදී වාසය කරනවා. ධම්මානුපස්සනාවේ යෙදී වාසය කරනවා. ඒවං කෝ භික්ඛවේ භික්ඛු වාස්සදීපෝ හෝති අර්ථ සරණෝ අනන්‍ය සරණෝ ධම්මදීපෝ ධම්ම සරණෝ අනන්‍ය සරණෝ මාන්නෙන්න මේ විදිහටයි මගේ ශ්‍රාවකයා තමාම තමාට පිටක් කරගන්නේ තමාම තමාට සරණක් කරගන්නේ ධර්මයේ සමාවට පිහිටක් කරගන්නේ ධර්මයේ සමාවට සරණක් කරගන්නේ වෙන පිහිටක් පිළිකරනක් නොකරන්නේ මෙහිමයි ගෝචරේ භික්ඛවේ චරතේ සතේ පෙත්ති විසදී ස්නානෙනි තමා සතු තමාගේ පියා සතු ගොදුරුගිනේ හැසිරෙත්වා ගෝචරේ භික්ඛවේ චරතං සතේ පෙත්ති විසදී මානෙනි තමාගේ පියා සතු ගොදුරුගිනේ හැසිරෙන්නා වුණා නරක්කති මා රෝගෝතරං කෙලස් මායාත සිදක් නොලදේ බලතුල්ලති මා රෝ මා රෝ ආරම්මන කෙලස් මායාත අරමුණක් නොලදේ කුසලානම් විත්තේ ධර්මාන සමාදාන හේතු මහණෙනි කුසල ධර්ම මනාව අනුගමනය කිරීමෙන් සමාදන් වීමෙන් පිළිපීමෙන් ඒ දම් පුණ්‍යම් වාක්කාද්දති ලෞකික දෝෂෝත්තර පින්කල මිසේ වැඩේ කියන එක මේ සූත්‍ර පාඨයේ ප්‍රතිචේරුවයි. මේක දින දේශනාවක්. සම්පූර්ණයෙන්ම සතිපට්ඨාන සතර විවරණය කරන දේශනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ත්‍රිශගේ සිතේ අතීත කාලයට යවුවා. කොහොමද? කාසිත බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් තිබුණානේ. ඊට පස්සේ මිනිසයන්ගේ අකුසල් භෝගීව නිසා ආයුෂ වර්ණ සැපබල ප්‍රඥා භාගන ගිහින් දස වර්ෂයකටපත් වුණා. දස වර්ෂ කාලයේ සත් විනාශයක් වී කුසල් කරන්න පටන් ගැනීමෙන් ටිකෙන් ටික ආයු වර්ණ සැපබල ඥාන වැඩිලා අවුරුදු අසංඛ්‍ය දක්වාම දියුණු වුණා. අයමත් අසංඛ්‍යයේ ඉඳලා අසංකේයන අනුපිළිවෙලින් සත්‍යයන්ගේ අකුසල් බෝවීම නිසා පිටින් ටික අඩු වෙලා අඩු වෙලා 80000ක දැක්සා. මෙන්න මේ අවුරුදු 80000ක තියෙන කාලේ මිනිස්යාට කිසි ලෙඩක් දුකක් නැහැ. බඩගින්නයි, බත්මතයයි වාසර ගියන් පස්සේ වාස්ගත ලකුණු මෙච්චර තමයි ලෙඩක් තියෙන්නේ. ඒ කාලේ වෛද්‍ය සේවයක් තිබුණේ නැහැ. ඒ කාලේ යුද්ධ කලකෝණාවක් තිබුණේ නැහැ. කිසිම රෝගාබාධයක් නැහැ. මස් මාංශ කෑමකුත් ඒ කාලේ නැහැ. කාමඝාතයක් ඇත්තේ නැහැ. සස්තාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා මිනිස්සු බොහොම කුණ්‍යවන්තයි කියලා. ඒ කාලේ තියා ධර්මමේනිය කියලා සත් විතරයි තිබුණේ. මේ කාර්තික රජුරෝ අවුරුදු 10 ගානකට පස්සේ තමන් යණිකේකට කිව්වා මගේ දිව්‍යමය චක්‍රරාත්මේ අහසේ කියන තැනේ චක්‍රාත්මේ උසස් ප්‍රමාණයට පාත්තුම මට දැනුම් දෙන්නයි කියලා. එතකොට රජුරෝ දන්නවා ඒ අහසේ කියන එක අක්ෂර රත්නයේ තියෙන්නේ විනිශ්චයශාලා විද්‍යෙන් අහසේ. ඉරාලා භාරත කියන්නේ. ඒක දිව්‍යමය අක්ෂර රත්නයක්. ඒ අක්ෂර රත්නයේ තියෙන ප්‍රමාණයෙන් පාටට පාත් වෙනොත් එහෙම කජිරුවන්ගේ ආශය අඩි කියන එකයි ඒක ලකුණ. දරු දාස්කාරකද පස්සේ අනුකයා රජුවන්ට දැනුම් දුන්නා දේවයන් වහන්සේ. අක්ෂර රත්නයේ පහළට බහින ප්‍රමාණය මනගන්නේ යකඩ කණු දෙකක් දෙපැත්තෙන් හිටවන කම් යදලා තිබුණා. මත්තම දැනගන්නේ. ඉතින් පහළ කම්මේ මත්තම ඉහළ මුදුනපත් වුණා. මහරජු ගන්නේ දැනුවා දැන් මෙන්න මෙහෙම චක්‍රාත්මේ උස ප්‍රමාණයට පාස් වෙලා. කජිරුවෝ ප්‍රත්‍යයන් වෝදීන රජමාල් කුතුන්වන් කඳවලා උතුන්න බාර දුන්නා. තාපස ප්‍රවේද්යෙන් පරිදිලා ධ්‍යාන ලැබුවා. දවස් 7කින් මේ චක්‍ර රක්ෂණයට විධා වුණා. අභිනව රජතුමා පිය රජුරුවන්ගෙන් කියන්නේ තාපිය තාපසතුමාණන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගත්තා. එම ධර්මනීමේ කියන තාපසයන් වහන්සේ කාමී කියන්නේ කාර්ය තාපසයන් වහන්සේ යායිත්‍ය දරුව මේ චක්‍රවර්ති රාජ්‍ය ලැබෙන්නේ මව් කියවුනේ නෙමෙයි. ඒකට නිතිපස්සේ නැතිනම් කොහොයාට සිල් නැතිනම් සත්‍යිතවත් 10ක් පුරන්නට ඕන. ඒ සත්‍යිත 10වත් 10 මෙන්න මේ වාසිය ලොක්කුණු කියලා දුන්නා. ඒවා මැනවින් අනුගමනය කරනකොට ඔබට පසළොස්වක බොහෝ දාස කටසිල් සමාදන් වී සිටීමේදී සත්‍යිත සැප ලැබෙනවා. ඒ විදිහට එතුමා උපදේශ දීලා ධානවද බමලෝ කිය. මේ උත්තර රජතුමාගේ සක්විති වද්දා අය පොල්ලා සක්විති කඩබාටපත් වුණා. සමාජ පියා වගේම ආයත ගෙවියන් කාලයේදී සාතාපස පරිද්දෙන් පරිදිවේ ධ්‍යාන වඩා බමුණෝ ගියා. මේම කාගේ පරම්පරා හතක්ම චක්‍රවර්ති කාර්යය කළා. ඒ රටේ රජුගේ පියා තාපස බවට පත් වුණාට පස්සේ තමන් ශක්තිකවත් වෙනසන්නේ නැහැ. නිසා පියාගේ ඇරෑණි මේ අතේන රජකුමාරයා පරම්පරාවේ අටවෙනිය තමන්ගේ මතයට අනුව නීති දීති පනවන රාජ්‍ය කළා. ඒකෙන් දුර්භික්ෂකම් ඇති වුණා රටේ සිටි. ඒසා කටවැසියෝ මැතිවරණතුම එකතු වෙලා රජකුමාරට ආරාධනා කළා දේවන් වහන්සේ වහන්සේගේ මෞඛ්‍ය පරම්පරාවේ රජීකෝ සත්විත රජවරු. ඔබ වහන්සේ සාක්විති රජු වෙන්නේ. අපි ගන්නවා සාක්විතිවක් අපින් නම ගන්නේ. පස්සේ සාක්විතිවක් 10 කියලා දුන්නේ රජුවන්නේ. රජුව ඒ නමයන් කෙරුවා එකක් කිව්වේ නෑ. ඒ මොකක්ද නොකිරිලේ දිලින්දන්ට ගමේ ජීවිසුයි. ඒක කෙරේ නෑ. ඒක නිසා පිරිසර ප්‍රදේශවල බිඳු කම් වැඩි වුණා. එක්තරා බිඳු කම් හේතුන් එක්තරා මිනිසෙ අනුන්ගේ දියක් වංචාවෙන් ගත්තා. රජුන්වන්ට කැමැල්ල කරාම රජුන ඔහුට කැම දින මිල මුදල් ගාන්නේ දීලා පිටත් කරනවා මේක පස්සේ උරකම්ම කරන්නේ කියලා. තවත් කෙනෙක් තවත් කෙනෙක්ගෙන් කීප දෙනෙක් ওই විදිහට උරකම් කරගන්න වෙලා රජතුමා වුන්ට මිල මුදල් ධාන්‍ය ආදී දීලා පිටත් කෙරුවා. ඒකෙන් සිදුවෙන හොරකම වැඩි වුණා. හොරකම කරන රජුන්ගෙන් කෑගිලා යනවා කියලා දැන් එන්නේ හොරකම් වැඩි වුණා. දාවරිකම් වැඩි වුණා. පසුව රජතුමා දග්ගණීති කැදෙනවා. මේ තමයි මුලින්ම මනුෂ්‍ය ඝාතනය සඳහා නීති කැදෙන තැන. යම් කෙනෙක් අල්සතු දෙයක් හැරගෙන බඩු සමග අහු වුණොත් හිත මුළු කරලා අකුසල් සතියඳුන් ගන්දවල රතුමල් කරන්දවල අද්දක පිටපැත්තට දැඳලා ගඩවර ගාමින් වීති සංචාරය කරමින් කියවලා දකුණු ආහාර කඩෙන් පිටමන් කොට ගෙල ගසා දැමීමේ කියන විස්තර කරා. දැන් ඉතින් ප්‍රාණඝාතය ආරම්භ වුණා. ඒ නිසා ගම්වැසියෝ නගරවැසියෝ ආයුධ නිපදෙවවා ආත්ම ආරක්ෂේ සංග්‍රහ. දාමරිකේ දාමරික කම්පණයට ආයුධ නිපදෙවුවා. එයින් සිද්ධ වුණේ අපාද විපාද චතුස්පාද බහුපාද බොහෝ ප්‍රාණීන් ඝාතනය කරන්නේ මිනිස්සු බය නැති උනා. මිනිස්සු ඝාතනය කරා පුරුදු වුණා. එයින් මොකද සිද්ධ වුණේ? ඔවුන්ගේ දරුවන්ට 80000 කිමුණ අවශ්‍ය 40000ට බැහැලා කියලා. ආයු වර්ණ සතබල ප්‍රඥා කෑම බීම ප්‍රණීත ආහාර පාන ඔක්කොම සම්පත් පිරිමි ගෙනියන. 80000ට ඉඳලා 40000ට දැක්කා. 40000ට අවශ්‍ය තියෙන කාලයේදී මිනිස්යන් අතර බෝ වුණ මුසාවාදී යම් කිසි වංචාවක් කරාම නැtei කියලා. යම් කිසි සාක්ෂි බොරු සාක්ෂි දෙන්න පුරුදු වුණා. මේ බොරුව ලෝකේ බාහම භාවිත වීම නිසා ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය අඩු වෙනවා 20000කට දහලා ගියා. අවුරුදු 20000ක ආස්වාන්න සතරබල ප්‍රශ්නා පිළිහුණා. කෑමදීම ප්‍රේත ආහාරකාර කොහොම සංසත් පිළිහිගෙන ගියා. 20000ක තියෙන කාලයේදී මිනිස්යාට බොවුණා හේනාම් බස් කීමේ පාපය. හේනාම් බස් කීමේ පාපය බොවුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට අවුරුදු දසදහස් ආයු වර්ණ සැප බල ප්‍රශ්නය පිළිහිලා ගියා. සීල සංකප්ප පිළිුණා දෙගුණිති. දසදහස් කියන කාලේ දක්වා මිනිසයන් රූපයෙන් එක අසමානයි. දසදහස් දාලා කියන කාලේ සමහර කෙනෙක් ලස්සනයි සමහර කෙනෙක් අවලස්සනයි. අවලස්සනයතෝ ලස්සනයන් කෙරෙහි දැගීම නිසා කාම මිත්‍යාචාර පාපය නෝබෝ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 5000කට බැහැලා ගියා. අවුරුදු 5000කට අවශ්‍ය තියෙන කාලයේදී පරිශාවාච සම්පප්පලාප කියන නපුරු වචන කියන හිස් වචන කියන අකුසල දෙක බොහෝ වෙනවා. මේ සිද්ධෝනිය ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය වර්ණ සතන විතරක් නෙවෙයි බැහැලා 2500 න් 2000ක් අවශ්‍ය දුන්නා. ඊළඟට ඒ කාලයේ ලෝභ වුණා අවිද්‍යාව ව්‍යාපාද කියන අකුසල දෙක. අනුන්ගේ දෙයට දැඩි ආශා කරනවා. අනුන්ගේ ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යා කරනවා. මේ අකුසල් දෙක භෝගීම නිසා පරමාශා 2000කට ගහලා ගියා. බලන්න අවුරුදු 80000 ඉඳලා ආපු හැටි අකුසල් භෝගීම නිසා ගහලා ගියා. පරමාශා 2000ට කියන කාලයේදී මිනිස්යන්ගේ කවදාකවත් නැති මිසදිතුවක් පහළ වුණා. දසවස්තුක මිත්‍යාදිත්‍ය කියලා කියනවා මිසදිතු 10ක්. ඕක බොහෝ වුණා. එයින් ඔවුන්ගේ දරුවන්ට ආස බෑලගින් 500ට අඩු වුණා. 500ට ආස අඩු වෙනා තියෙන කාලයේ මිනිස්යන්ට තවත් අකුසල් තුනක් බෝ වුණා. අධර්ම රාග විෂම යෝග මිත්‍යා ධර්ම කියලා. අධර්ම රාග කියන්නේ කාමීකින් නොයා යුතුයි. පුද්ගලයන් වෙත කාමීකින් යන තරමටම නිර්ලජ්‍ය වුණා. විෂම යෝග කියන්නේ තමන් සතු තමන් සැකේ පංචකාම සම්පත් ප්‍රමාණික වඩා පරිභෝග කිරීමට පුරුදු වුණා. එවාගෙම මිත්‍යා ධර්ම කියන්නේ පුරුෂයන් පුරුෂයන් සමග ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග වැරදි හැසිරීමට පුරුදු වුණා. මෙන්න මේ අකුසල් තුන බොර වීම නිසා පල්සියල තිබුණු ආවේශය 250ට 200ට බහලා ගියා. ඒකානි මිනිස්යාගේ තවත් අකුසල් පහක් බොර වුණා. අමත්තේයක අපේක්ෂේයක අසාමාන්‍යතා අබ්‍රහ්මඤ්ඤතා නෙලෝ නෙගතා පකායිම ඒ කියන්නේ කරුණු පහ නුකුලේ ගෙතා පකායිම ඒ කියන්නේ මාත නොසලකීම පියාට නොසලකීම ශ්‍රමණයාට නොසලකීම බ්‍රාහ්මණයාට නොසලකීම යදී කියලා නොසලකීම කියන අකුසල් පහ බෝ වුණා එයින් අවුරුදු 100කට වැඩි ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට අවුරුදු 80000 ඉඳලා බහැලා අපි ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ සියක් වසර තවත් බහැගෙන බහැගෙන යනවා. අකුසල් උස්සන්න වෙන්න වෙන්න බහැගෙන යනවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් බහැනකට කෑමෙන්, දීමෙන්, නඳුනෙන්, තරගෙන්, බතෙන්, බුලතෙන්, මේකෙන් මේකෙන් හැම දෙයකින්ම පිළිහෙනවා. කාල ගුණයෙන් ආහාර පාන වලින් සම්පත් වලින් පිළිවෙනවා. කෘතියම දේවල් තමයි ඊට පස්සේ පාවෙන්නේ. සතරන් වෙනකොට නියම රත්තරන් නෙමෙයි කෘතියම රත්තරන්. මැලික් වෙනකොට කෘතියම මැලි. කිදි වෙනකොට කෘතියම රෙදි. එවාගේම ගුණධර්ම ගැනත් එහෙමයි. පංචේ වෙනකොට කෘතියම පංචේ. කෘතියම උපකාරය මේවා හරියට නියම කල්පනාවෙන් නෙමෙයි නියම තේරුමෙන් නෙමෙයි ඒවා කිංචිකෙන්ජේ ගුණ ධර්ම පිළිහිලා පිළිහිලා දස වර්ෂයකම බරිනවා. දස වර්ෂයක දාලා තියෙන කාලයේ මුගසන් වර්ෂාව කියන හත් දාසක මර වැස්සක් වහිනවා. ඒ වැස්සට තෙමෙන තෙමෙන පුද්ගලයන් තවත් කෙනෙකු දකින්නේ සූපාවෙක් ඇටියටයි. අතර ගන්න ගන්න දේ ගහ ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා. කල්යතු මේක දැනගත්ත කීක දෙනෙක් බින් ගෙවල් වලට වෙලා, ගල් ගෙවල් වලට වෙලා, වන ගහන වලට වෙලා සම්තන්නේ. අත්දාසක් මුතෙනී ජීවත් වෙලා එළියට එනවා. ආම සම්වේග වෙනවා අනේ අපේ නෑයෝ. ප්‍රාණඝාත නිසා වැරසුණා. මින් පස්සේ අපි නම් ප්‍රාණඝාත නොකරන්නෙමු කියලා ඒ ශික්ෂාපදී පිළිපදෙනවා. එයින් උන් ආශ්‍රය හැදි වෙනවා දුෂ්ෂා. ඒක උන්ගේ දරුවන්. ඒ දරුවෝ අදින්නාදානයක් අරිනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් ආශ්‍රය වැඩි වෙනවා. ඒ දරුවා මිත්‍යාචාරයක් ඇතිවෙනවා. ඕගේ දරුවාට අවුරුදු 80ක් වැඩි වෙනවා. ඊළඟ අය මුසාවාදයෙන් වළකිනවා. ඒ වගේ දරුවාට අවුරුදු 160ක් වැඩි වෙනවා. මේ අකුසල් අත්හරින්න අත්හරින්නේ කෙලෙස් බාර අඩියෙන් අඩියෙන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කෑම දීම යාන වාහන යඳුන් පළඳුන් වාගේම සම්පත් යම් ලැබෙන්න පටන් ගන්නවා. මේ ජීවිත අවුරුදු අසංඛ්‍යය දක්වාම යනවා. අයමත් බයිනවා අවුරුදු 80000 කාලයක් වගේ. 80000 දක්වා කාල වෙනකොට මිනිස්සු බොහෝම සැප සම්පත් වලින් බහුලයි. ඒ කාලයේදී ධම්බුද්දීපයේ නගරවල් 84000ක් ඇතිවෙනවා. අගනුවර කේතුමාපිය නම් වෙනවා. කේතුමාපිය රාජධානිය පහළ වෙනවා සංතතිය ශක්ති කරාලි කියන්නේ. මේ සංතතිය ශක්ති රජතුමාට ලැබෙනවා දිව්‍යමය ප්‍රාසාදයක්. ඒ ප්‍රාසාදෙ නිකන් ලැබෙනවා නෙමෙයි මේක පෙර කාශ්‍යප බුද්ධ ශාසනයට අපේ ශාසනයට අතර කාලයේදී නලකාර ඒ කියන්නේ බතලිය වලින් වැඩ කරන ගොවියෝ දෙන්නේ තාත්තයි පුතයි. අපේ බුදු කෙනෙකුන් වහන්සේට දිඟුල් දණ්ඩෙන් කන් ඉතරලා බතලිය වලින් ආවරණය කරලා බත කල්ලි වලින් ආවරණය කරලා බත කොළ හැරි කරලා කුටියක් කරවලා වස් ඇතිවෙනවා. තුන් මාසයේ පුරා සිව්පසෙන් උපස්ථාන කළා. මේ වගේ වාර තුනකදී මේ පියයි පුතයි දෙන්න පසේ බුදුරජාණන් වහන්සේට කළ උපස්ථාන කුසල බලයෙන් ආදි කෙලවර දෙවුණු උපන්නා. දෙවලෝදී මේ දෙන්නා ගැන හඳුන්වන්නේ නලකාර ජී පුත්‍රයෝ කියලා. දිනලෝක හයේම සැරිසරුවා. ඒ අතර අවුරුදු අසංකේය ආශ කාලයේදී පුත්‍ර දේවතාවා මහා ප්‍රාද නමින් සත්‍විත රජකෙනේ කියලා මනෝ පහළ වුණා. එතුමාට මාළිගාවක් ලැබුණා 25 දුන් උස ඇතේ 25 දුන් වට ඇතේ සත්පුරුවන් දිවියේ ප්‍රාසාදයක්. එතුමා තවත් බොහෝ කුසල කළ අය මැදවල උපන්නා. ජවනයිත දිනා ඉඳන් අපේ බුදුසසුන කාලයේදී ඒ පුත්‍ර දිවි පුත් දිව රාජයා නලකා නලකාර පුත්‍ර දිව රාජයා මල්ලව පහළ වුණා මගධ රටේ භග්ගේ නගරේ භග්ගේ නගරයේ සිටු පුත්‍රයෙක් කියලා නම් භග්ගී මේ භග්ගී සිටු පුත්‍රයා තරුණ වයසේදී බුදුබණ රහත් වෙලා තයිදි වුණා අසෝමා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක නමක් තියෙනවා භග්ගී මහා රහතන් වහන්සේ එක දවසක් ගංගානම් ගඟ සමීපයෙන් වැඩිදී බුදුරජාණන් වහන්සේගේ නියමේ පොළවේ ගිලී තිබුණු මේ මාළිගාව අහසතරම් පෙන්වූ අනිත්‍යය. අන්නේ මාළිගාව තමයි තාමත් පොළවේ සැඟවි තියෙන සංකනා සාපිතරාජිතුමාට ලැබෙන්නේ. ඒ කියන්නේ පිටු දිව රාජයා. කල්පනා සාපිතරාජිතුමා පාලිත නේපාලයේදී එතුමාණන්ගේ අර්ධන පුරෝහිත සුද්ධහම කියන බ්‍රාහ්මණතුමාට බ්‍රාහ්මණකේ කියන මෞතුමියට සුත්‍ර කලකාසංක කල්පලක්ෂයක් බෝධිසම්භාර පුරා එන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ උපදිනවා. ඒ කාලේ උසස්ම වංශයේ බ්‍රාහ්මණ වංශයේ විශාලයේ උපදීන්නේ. කජතුමාට වඩා වංශයෙන් උසස් බ්‍රාහ්මණ කුමාර. අවුරුදු 8000 ගිහි ජීවිතේ වාසය කරන අදිනිස්කරණයේ කොට මාලිගාවෙන්න 7000ක් දුෂ්කරක්‍රියා කොට නාගබෝධිය අරා මාර පරාජයකට ලෝකුරා සම්මා සම්බුදු වේවා. අර සංසනයි සාතිති රජතුමාගේ ඒ ප්‍රාකාරී අවිස්ථාන බලයෙන් විසිරුවලා දුදී මංගේ අසරණන ආතාදීන්ද රටවැසියන්ද ගම්ලීනා උදකාසනයේ විශ්වභාවයෙන් පැමිදෙව සිය කිරිසිලියාගාරලාභීන අරිහත්ත්වයට පත් වෙනවා. මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්තිය දේශනා කළා කුසල ධර්මයන් සමාදන්ව ගැනීමෙන් ලෞකික ලෝකෝත්තර පුණ්‍ය ඵලය වැඩි නැති පෙන්නන්නේ. දැයිතේ ලෝකයේ අසංඛ්‍ය දක්වා අවශ්‍ය කිනලා දසවාර්ෂයට බලන්නේ අකුසල විපාකේ. දසවාර්ෂයට අසංඛ්‍ය දක්වා වූ වැඩෙන්නේ කුසල හේතුවේ. දෙවිතෙනි කර්මා නෙමෙයි. විදේශ දිනා නෙමෙයි. ලෝක සත්‍යයේ කුසල ලකුසල දෙපාරම මේ වෙනස් වීම සිදු වෙනවා. ඒ වෙනස් වෙන ලෝකයෙන් මේ සල්තන සම්තනන් කල්පිත රජතුමා තමා කරගත් කුසල් දෙයෙන් බුද්ධාසන දෙකක් තිස්සේ දෙවසට නිදලා අන්තිමට මේ මෛත්‍රී බුද්ධ ශාසන කාලයේදී හරි අත්‍යවශ්‍යකත් වෙනවා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ සොර සාසංග කල්පලාක්ෂයක් තිස්සේ පිරු බෝධිසම්භාරණව ලෝතුරා දුක් වේවා. දැන් මේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය විවරණය කරන්නේ තමාම තමාට පිටක් කරගන්නේ කෙසේද කියන එක. එතන කියනවා තවත් වැදගත් උපමාවක්. පියාසත ගොදුරු ගිනේ හැසිරෙන්නයි පියාසත ගොදුරු ගිනේ හැසිරෙනවා නම් කෙලෙස් මාර්ගෙ පෙනෙන්නේ මේකට නිදසුනා සතිපට්ඨාන සංයුක්තයේ සඳහන් වෙනවා සිදු වූවක් වගේ කුඹුරේ සීකට අතර ජීවත් වෙන කැටකෙල්ල තොරණක් අග අවුතතුනේ සිටිද්දී කුරුළු කුසෙකට වුණා. මේ කැට පිළිලේ කරගාලා කිව්වා මගේ වැරද්ද. මගේ අවාසනාව. මගේ පියාසපි දෙන්නේ කියලා මට මේ හිත දෙන්නේ නැහැ කිව්වා. කුසාතිය පොද දුවේ පියාසපි දෙන්නේ. කුඹුරේ වියද්දේ සීසාන රජයේ සීකට අතරයි අපේ යෝතින් මේ පියාගේ ඉඩම කිව්වා. පස්සේ උකුසන් ඉඳලා අස්කන්‍යදී මේ ඉතින් එහෙනම් එතන ඉන්න එතනින් මම ඉඳහස් නැහැ ඉඳහසක් නැහැ කියලා බලන්න පුළුවන් කියලා. ඉතින් මේ කැටපිල්ල ගිහිල්ලා මේ කැටයක් නැති කැටයක් උඩ වාඩි වෙලා මෙන්න උකුසාට අභියෝගයක් කළා. දැන් ඉතින් පුළුවන් නම් රජා ඉඳලා කිව්වා. මේ උකුසා තුන් අතර සැලයක් අහසේ සිතාරා පියාඹලා ඊතල වේගින් පාත් වුණා මේ කැටකිරු දැහැගන්න. කැටි කෙලෙල එක පාටම සමීපෙනකොට කැටි අසුර දින්ගලනවා. කුකුසාට වේගේ දරා ගන්න බැරිව අර වියලි මැටි කැටේ වැලිලා කපුව තැලිලා මැදගත්නවා. කැටි කෙලෙල එළියට ඇවිල්ලා ප්‍රීතිවාක්‍ය කිව්ව මගේ පියා සති දෙන්නේ හිටිය නිසා මට සතුටාමින් ජය ලැබුණා කියලා. මේ වෙනසම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඉදිරියේ කියන දාම්කාරිය ගැන. තමාගේ පියාසතු ඉඩම නම් කුමක්ද? සතිපට්ඨාන සතරයි. සතිපට්ඨාන භූමියයි. බුද්ධ ශාසනයේදී පිටරණගත බෞද්ධයාගේ සතන් සිදු කරනු ලබන්නේ සතිපට්ඨාන භූමිය හැසිරීමයි. සතිපට්ඨාන භූමිය කියන්නේ බොහොම පළල් වෙච්ච දිග වෙච්ච පැතිරිච්ච භූමියක්. මේ කෙලෙස් මානයට තේරෙන සතිපට්ඨාන භූමියේ ඉන්න වෙලාවේ සතිපට්ඨාන භූමියේ ඉන්න වෙලාවේ ආවනම් කෙලෙස් මානය විනාශ වෙනවා අර පුරුදු උකුස්සාර සිදුවේ පිළිකට වාගේ. කොහොමද මේ සතිපට්ඨාන හතර වඩන්නේ කියන එක සවිස්තර වෙකින් කියන්න කාලය අවශ්‍යයි. කෙටියෙන් එහෙමයි. යම්කා කුසල් සිල්ලෙන් ඉන්නවනම් මේ හැම වෙලාවෙම හිතේ සතිපට්ඨාන වැඩිවා. දැන් අපි හිතමු සිය සමාදන් වෙන්න අපි නමස්කාරය කිව්වා. මෙන්න සතිපට්ඨාන භූමිය. ශික්ෂාපද කිව්වා. ඉතල මේ කිහිපය මේ සතිපට්ඨාන භූමියක්. දැන් මේ බණ කියනවා. බණ අහනවා. මේ සතිපට්ඨාන භූමියක්. පියා සතුරු බුදුරු කියලා. ඒවා දැන් මේ විශේෂ වැඩසටහන හේතුවයි ඉන්නේ. මේ වෙලාවේ අපේ සිතේ රාගයක් නැහැ, දේශයක් නැහැ, මොහයක් නැහැ, කෙලෙසයක් නැහැ. මේ වෙලාවේ කුසල සිත් පෙරලි පෙරලි පහළ වෙන්නේ. මේ සතිපට්ඨාන භූමිය. සවිස්තරව කියනවා නම් කාය අනුපස්සනා සතිපට්ඨාන 18ක් තියෙනවා. කටිපට්ඨාන සූත්‍රයේ තියෙනවා 14ක්. කායගත සති සූත්‍රයේ තියෙනවා 4ක්. කායානුපස්සනා සියල්ල 18ක් තියෙනවා. මේවා එකක් එකක් ගානේ භාවිතා කිරීමෙන් තමාම තමාට පිහිටක් කරගත්ත වෙනවා. වේදනානුපස්සනා සතිපට්ඨාන තියෙනවා එකක්. චිත්තානුපස්සනා සතිපට්ඨාන එකක්. ධම්මානුපස්සනා ප්‍රතිපත්තාන කියන පහක්. ඒතකොට මේ සියල්ලම තමාගේ ජීවිතේ තමා පිළිතුරු කර ගැනීම. මේ සඳහා වනගත වීමකට අවශ්‍ය නැහැ. තමා ජීවත් වෙන පරිසරයේ ඉඳගෙනම මේ ಗುಣධර්ම තමන්ගේ ජීවණු කරගන්න පුළුවන්. නිදසුනක් වශයෙන් කියනවා නම් කුරුණාට සම්මාස ධම්ම නියංගමේ දසදා සංකල්පෝ පවා සතිපට්ඨාන මනසකාරයෙන් ඉන්නේ. දින් ප්‍රතිකුලට එක්කාසුනාම මේ කලගලි කලාදින කලගෙඩියෙන් වතුර අදින දාසි ඉවරයි. අසරණ ළමයි. එකතු වුණා මහා නිමනවාද අක්කේ මොනවද කරන භාවනාව? අම්මේ මොනවද කරන භාවනාව? ඉතින් කිව්වා මේ මන් නම් භාවනාවක් දන්නේ නැහැ කියලා දොස් කියනවා. ඇයි මෙච්චර බුද්ධෝත්පාද කාලයේ හිස්ව දවසක වන්නේ? අවාසනාවක් වෙන්න එපා. මෙන්න මේ භාවනා කරන්න කියලා කියලා දෙනවා. කවුරුහරි කියනවා නම් මම රසවල් භාවනා කරනවා. සාදු සාදු. ඔබාපන දෙන්නේ තමයි අපි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ජීවිතේ වාසනාවන්තයි කියලා ස්තුතිවන්ත කරනවා. ඒ කර්මක දසජ සම්පරෝ උපමා දේවල් වල නිෂ්ඵල වචන කර්ම කතා කරන්නේ නැහැ. නිෂ්ඵල හිත පවත්වන්නේ නැහැ. හැම වෙලාවෙම වතුර කණේ කියන කොටක් භාවනා දරක් දර කඩන්න ගියයි බලන්න. පලා ගන්න ගියයි බලන්න. ඔය අතරේ ඒ ජනපදයේ එක්තරා මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයකට ගිරහකට ලැබුණා දරුවෙකුගේ. මේ දරුවා සතුන් රටවලින් ගමින් ගම එළිගෙන යනකොට ගිරහකටේ අමතක වුණා. මේ ගිරහකටව මෙහෙණින් වහන්සේලා හදාගත්තා. ගිරහකට නමක් කියවා බුද්ධ රත්නය කියලා. දාසා සංයේශ්වරින් වහන්සේ මේ බුද්ධ රාජිත ගිරා පැටවා ළඟට කඳවලා යනවා බුද්ධ රාජිත අපි තරිද්දු කයෙන්ම ආශ්‍රේ ඉන්නකොට නිතරම ඉඳපා දරියෝ භාවනා කරන්න ඕනේ ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ සතිපට්ඨාන භාවනාවක් හැටියට මෙන්න අට්ටික භාවනා කරන්නේ. තමන්ගේ ශරීරය ඇටසැකිල්ලක් කියලා හිතන්නේ. අනිත් සියලු දෙනාගේ ශරීරයත් ඇටසැකිලි කියලා හිතන්නේ. ඒ නිසා අට්ටි යට්ටි යට්ටි කියන එක නිතර කිය කියලා රාශි ගවන්නයි. ඉතින් මේ විරාකටවා මේ කොහොමකින් ධාර්මණය කරගත්තා. දැන් හැමෙලාම විරාවකින් ගන්න දෙය කියන්න පටන් ගන්නකොට කියවනවා. අට්ටි යට්ටි යට්ටි කියන කොච්චරවා අත්කපඩ වන්නත් ඔබ තමයි කියවන්නේ. කූඩුවට ගියා කියන්නේ අට්ටි යට්ටි කියලා. එක දවසක් තොරණාගේ අවුවත් අපින් ඉන්නකොට මෙන්න උකුස්සයක් කරලා දහගත්ත විරාකටවා. විරාතකව දාගත්තම දැනගත්ත සාමණේරින් මහත්ලා දූගෙන ඇවිල්ලා අක්කොල සංගාලා උකුස බාගන්නලා විරාතකව නිදහස් කරගත්තා. විරාතකව සාතු සත්පායන් කළා වූ බුද්ධලක්ෂිත මොකක් දේකුනේ මේ උකුස ගාගෙන යනකොට. ආර්යාවෙනි මට හිතුණා ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් බහගෙන යනවා. කොතන හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා. ඒකයි මට හිතුනේ. සාමසා බුද්ධලක්ෂිත ඔබට මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණා. මතුවානාගතේ මඟඵල නිවන් ලබන්න මේක යටි මේකෝ භාවිතා කරන්නේ කියලා. ඉතින් මේ විදිහට කායයේම ගිරාසකව ආයතනවල මිය පරිලෝකී දෙව ලෝකෙකින් නැති. ඊට පස්සේ ලංකාවේ බුද්ධ ශාසනයේ කියන්නේ ලංකාවේ බුද්ධ ශාසන බොහොම දියුණුවට තියෙන කාලයක අංගාධිපති වෙන්න. කුලයේ උපන්න මේ ගිරාසකවා නලින් පිස්සු කියලා භාවිතා වුණා. කර්ණ වාසයේදී නිහිතලාවේ පැවිදි වුණා. පැවිදි වෙලා භාවනාවට ගත්තේ අත්තිග භාවනාව. අර සංසාර කුරුද්ද. බොහෝම රූපේ ලක්ෂණයි ඉන්නාසේ. සසල භාවනා කරපු නිසා රූපේ ලක්ෂණයි. ලක්ෂණ රූපයක් ඇද කර්ණ වාසයේ සිටින මුන් වාසයේ කීවරක් කීවරක් ගානේ වඩන්නේ අත්තිග භාවනාව. එක දවසක් මේ පාන්දර වත් පිළිවෙත් නිනවා තීර්ථකාමේශික අංගාරි කුලේ බලා වරිනවා පින්දපාතේ. ඒ කාලේ පයින් වරින් එච්චර දුරක් නෑ අංගාරි කුලේ තීර්ථලාට සමීපයි. දැන් තියෙන්නේ පූජනීය ප්‍රදේශයේ අංගාරි කුලේ කියලා ඒ කාලේ පූජනීය ප්‍රදේශයෙන් උතුරු දිශාර තමයි නගර තිබිලා තියෙන්නේ තීර්ථලා පැත්තට. ඉතින් මේ වරිණ අතර පුදුම දෙයක් සිද්ධ වුණා. අනුරාධපුරයේ කුලගේක කර්ම කුලකාන්තාවක් තමන්ගේ ස්වාමියායි කමනාප වෙලා කර්මාවරණය සැරසෙලා තමන්ගේ මව්පියන් වෙත උදේ හිඳිරි පාණ්ඩර යනවා. මේ ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සන ශරීරයක් මේ කර්ම කාන්තාව ස්වාමීන් වහන්සේ ගැන ඇලීමකින් යුතුව මහා කඳි සිනහවුලා. ස්වාමීන් වහන්සේ පියවරක් ගන්න වගේ නෙමෙයි. බම්යක් පමණ පේන හැටියට මෙත යටහෙලාගෙනයි. ඉතින් මේ සෙනඟ සද්ද මොකක්ද කියලා අත්ති යටි කියන මෙහි තේමෙන්න ඇහැරලා ගලුවා. බාලවල කෙනේගේ දත්තක කියනවා. මේ කාන්තාවක් සර්වාභරණින් සරිසිච්ච කෙනෙක් වගේ නෙමෙයි. දත්තක පෙරන්නේ පෙරුණා. දැන් අත්ති මානසිකාරයෙන් යන්නේ දත්තක පෙරන්නේ එකමුණු සර්වාංගයේ ඇට සැකෙල්ල හරියටම පින්තූරේ වගේ නෙමෙයි පෙරුණා. ඇට සැකෙල්ලක් කියන්නේ යාමිට ගෙනින් හැටි. එතකොට මේක සමාධිය උනා. සමාධියේ විපස්සනා ඥාන ගැදිනා ඒ පිටි පියවරේදීන සතර මාර්ගඵල පිළිවෙලින් සව කෙලස් නැසා මහා රහත් භාවයටපත් වෙනවා. බලන්න ගිරාපතේ අට්ටි යටි කියලා පුරුදු කලේ ආනිසංස ගිරාපතේ එහෙමනම් මිනිස්සෙකු වශයෙන් අපට කොපමණ අනුසසින් දෙන්න පුළුවන්ද? නිසා බෞද්ධයන් වශයෙන් අපේ කාලෙන් අපි වැඩ ගන්න ඕනේ. සමාන සමාව පිහිට කර ගන්න ඕනේ. කයින්ගේ සතියක් බලාපොරොත්තු නොවි සමාධියේ හිතේ සතිය තමා සූදානම් කරගන්න ඕනේ විදිහට. තමන් හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථාව හිතින් කියවතේවා ඉන්නවනම් අන්න සතිපට්ඨාන භූමිය හැසෙන්නේ. ඒ මොකද? ඉතිපිසෝ ගාථාව කියන්නේ උතුම්ම ගුණ සම්භාරයක්. ඒ ගුණ සම්භාරය හිතින් ආවර්ජනා කරමින් ඉතින් කියවතිය ඉන්නකොට ඒ සම්බන්ධයෙන් සිහියේ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ බුදුවන මෙහි කිරීම ධර්මානුපස්සනාවටයි අයිති වෙන්නේ. එවාගේ බුදුන් වහන්සේලා. පත්පිළිවෙත් කරනවා, මෞඛ්‍යයන් වටන් කරනවා, සරණ සලකනවා. ඒ හැම එකක්ම තමයි කුසල සිතින් කරනවා නම් අන්න සතිපට්ඨාන භූමිය හැසිරලා වෙනවා. දැන් මේ බලපෑතේ උඩ කැම ටිකක් දෙනවා. වෙනහාරේ පූසට කැම ටිකක් දෙනවා. මේ සතිපට්ඨාන භූමියක් කරගන්න පුළුවන් මේ. ඒ මොකද මේ සතා දකිනකොට හිතේ ඇති වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. මේ බලපෑතිය මේ පුරුෂ ඇති ආදෙන්නේ මේ කියාට පෙර ඥාත වල සත්‍විකරණය කෙනෙක්. සම්මේ රාජ්‍ය කෙනෙක්. රත්න රාජ්‍ය කෙනෙක්. ඥාන රාජ්‍ය. ඉතින් සංස්කාර ස්වභාවය නිසා බයේ භූතේ කියලා උපන්. මම කලින් ප්‍රඥාතුනි මේ තත්ත්වයට වැටුණා. මම නිවන් නොදැක්කොත් මේ තත්ත්වයට ආයෙත් නැතිද කියලා. එනිසා මම මේ සතාට මේ දෙන ආහාරය දිව්‍ය ඖෂධයක් වේලා මේ සතාගේ කුසාසිත පහළ වේවා. මේ සතරට සුගතියක් වී හොඳ කලමිනු පුරන් ලැබී දාන ආදී කුසල් කාර්යයේ පුරා මහතරණිය කොට අමා මහ නිවන් දැකීවා. හරි කුඩා සතරට කැලිටි දීමන්න සතුපාකාන භූමිය පිහිටියා වේවා. තමාම තමාට පිහිටා කරගත්ත වේවා. තිගන්නේ දැක්කා. තිරුකේ කරන්නේ බෞද්ධයා. තිගන්න දැක්කාම හිතන්නේ මේ සසරේදී මගේ මව, මගේ පියා, මගේ ගුරුවරේ, මගේ රජකෙනේ, මා සිටුවරේ දැන් සංසාර දෝෂේ නිසා මේ හිතන මිනිස්සය කියලා අසන්නේ කියලා ජීවත් වෙනවා. මමත් අනන්ත ජාතෝනේ මේවා හිඟන්නේ කියලා හිතියා. නිවන් දැක්කොත් මට අනාගතේ හිඟන්න වෙන්න වෙනවා. මම මේ මිනිස්යාට සත පහක් දෙනවා. නැත්තම් කෑම ටිකක් දෙනවා. යමක් දෙනවා. ඒක මේ මිනිස්යාගේ මේ කුසාසිල් පහළ වීමට හේතු වේවා. මේ මිනිස්යාගේ කුසාසිල් පහළ වෙලා හොඳ සුභිත ලෝකයක උපදී. හොඳ කල්යාණ මිත්‍රයන් ලබාගෙන නිවන් මඟ අනුගමනය කොට සසර දුකින් මිදී නිවන් දකිනවා කියලා සැලකෙනවා. දෙලේ දෙලේම සතිපස්ථාන භූමිය. මේ වාගේ කබල කබල පීවරක් ගානේ. පෙර මෙහෙගෙන හුස්ම ගන්නක් පාසාවට පුළුවන්කම තියෙනවා. තමාව තමාට පිළිත කර ගැනීමේ ධර්මයේ සමාත පිහිට කර ගැනීමේ සතිපට්ඨාන භූමිය හැසිරෙන්න පුළුවන්. මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ ආයතෙන් වැඩිත්වා වර්ණයෙන් වැඩිත්වා සතයෙන් වැඩිත්වා භෝගයෙන් වැඩිත්වා බලයෙන් වැඩිත්වා කියලා අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාව පහදා දුන්න මගේ ශ්‍රාවකයෝ ආයතෙන් වැඩිත්වා කියන්නේ මේ අවුරුදු 100ක් 1000ක් ජීවත් වෙන එක නෙමෙයි. උපනිකන් කියන්නේ පරමාසීනින්ද විනාශ නොවන ආශ්‍රයනේ නිවාසය ලබන්නට හේතු වෙන ධර්මතා හතරක්. ඒ මොනවාද? කන්දේ චිත්තේ වීර්ය වීමසාව. දානෙ දීම ගැන, සීලය රැකීම ගැන, භාවනාව ගැන, පිළිවෙත් ගැන තමයි බලවත් කුසල ඡන්දිය වඩනවා. බලවත් කුසල වීර්ය වඩනවා. කුසල සිත වඩනවා, කුසල වීමසා නෝන වඩනවා. මේ අතරේ යම් පමණ වැඩුවා නම් මේක තමයි ආයුෂ. උපනෝපන්තන දීර්ඝායුෂ සසර ගමන අවසන් කොට නිවන දීර්ඝායුෂ ලැබෙන්නේ මේ ධර්මතා අතර වැඩිම. මේකට කියන ඒසිපාද අතර කියේ. ඉස්හාබන්ගේ ශ්‍රාවකයෝ ආයතෙන් ගරිම පිහිට ඒසිපා ධර්ම වඩත්වා කියන ශාසනා කළා. වාරියෙන් වැඩිත්වා කියන්නේ ශාරීරිය පැහැපත්කම පමණක් නෙමෙයි. ශාරීරික වාරිය ගුණ වාරිය යොකම ලැබෙන්නේ හේතු වෙනවා සීල සම්පදාය. සීල සම්පදා මැනවින් රැස්සා නම් උපනුපන් භය ආකාශා බොහොම ලස්සන ජීවිත ලැබෙන්නේ. එතරම්වත් නෙමෙයි ගුණ වර්ණවත් ලැබෙනවා. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ වර්ණ සම්පන්න වීම සඳහා වඩවඩා සීලවන්ත වෙත්වා කියලා අනුශාසනා කරනවා. සතියෙන් වැඩිත්වා කියන්නේ ඒකයෙන් ඉන්දියෙන් අඳුමින් පරිදුමින් ලබන සතියෙන් ගන්නේ. උදලක් පිළිවෙල සතියක් නෙමෙයි. සතිය ගමින් දේශනා කොට වදාළේ නීවරණ පහ යටපත් කර ලැබෙන චිත්ත සමාධියයි. ප්‍රථම අධ්‍යාන ආදී වශයෙන් ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තමයි නියම සතිය, විරාමස සතිය. මගේ ශ්‍රාවකයෝ විරාමස සතිය ඉන්න පිළිපේ සමාධි භාවනා වඩත්වා කියන ශාසනා කරයි. තුන්වෙනි කාණේ හතරවෙනි කාණේ භෝග සම්පදාය. භෝග සම්පatti නම් දේශනා කොට වදානේ ඒ දේවල් දේවල් ඉඳපඩා යාන වාහන මිල මුදල් ආදී දේවල් නෙමෙයි. බාලයන් පාසා උපනුපන්තමේ අවශ්‍ය අවශ්‍යතා සම්පා ලැබෙන්නේ හේතු ධර්ම හතරක් තියෙනවා. ඒ මොනවාද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මේ හතර යම් කෙනෙක් වැඩුවා නම් උපලෝකයන්ගේ දමෝපියන්ගේ ප්‍රියමනාපයි. සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන්ගේ නෑදෑයන් කෙනෙකුගේ අසංගයන්ගේ ගම්වැසියන් රටවැසියන් දොරවැසියන්ගේ ප්‍රියමනාපයි. එනිසා ගිය ගියතර තමන් අවශ්‍ය සම්පත් භෝග සම්පත් පහළ වෙනවා. එනිසාම මේ ශ්‍රාවකයෝ භෝග සම්ප්‍රාප්ත පිණිස මෛත්‍රිය වඩත්වා, කරුණා වඩත්වා, මුදිතා වඩත්වා, උපේක්ෂා වඩත්වා කියන අනුශාසනා කළා. පස්වෙනි කාණේ බල සම්පත්තිය. බලේ නම් මෙතන දුන්නානේ කාය බලයවත්, ධනෙ බලයවත්, පරිවාර බලයවත්, සංඝ බලයවත් වෙන මොකක්වත් නෙමෙයි. මෙතන බලේ නම් දේශනා කොට වදාළේ ප්‍රඥාවයි. සුතේ ඥානයේ සීතාවේ ඥානෙ භාවනාවේ ඥානෙ කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. බණයසීමෙන් ධර්ම සාකච්ඡාවෙන් නුවණ වඩා ගන්නවා. ඒක සුතමේ ඥානය. අනුන්ගේ උපදේශයෙන් නැතුව තමම චින්තනයෙන් යම් යම් නිස්පාදනය කරනවා. ඒක චින්තාමේ ඥානය. සමත භාවනා විපස්සනා භාවනා වඩා ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒක භාවනා නිදානය. ඒ භාවනාවේ ඥානය අනුපිළිවෙලින් කම්මසකතා සම්මාදිට්ඨි නමින් හේතුඵල ගණ්ඩාන් නුවර විපස්සනා සම්මාදිට්ඨි නමින් විපස්සනා ඥාන ඥාන සම්මාදිට්ඨි නමින් ඥාන උපදවන නුවර මාර්ග සම්මාදිට්ඨි කියන මාර්ගඥාන ඵල සම්මාදිට්ඨි කියන ඵල ඥාන මේ කියන ධර්මතාවෙන් යුක්ත වූ ප්‍රඥාවයි වඩන්නේ ඒ ප්‍රඥාව වඩනකොට ලෝ බිඳින්න බැරි මාර බල පහම බිලිවෑම. ක්ලේශ මාය, විස්කන්ධ මාය, අභිසංස්කාර මාය, දීපුත්‍ර මාය, මච්ච මාය කියන පංච මාර බලයේගේ සියල්ලම සිඳලා බිලිලා නැසලා නැසලා විනාශලා යනවා. එනිසා මගේ ශ්‍රාවකයෝ බල ධර්ම වශයෙන් ප්‍රඥා වඩත්වා කියන අනුශාසන අනුශාසනා කළා. ඊළඟට මෙන්න මේ සූත්‍ර දේශනාව අවසන් කරමින් තමාම තමාට පිහිට කර ගැනීම සඳහා ධර්මයේ තමාට පිහිට කර ගැනීම සඳහා වෙන යමක් පිළිසරණක් නොපතනු සඳහා මගේ ශ්‍රාවකයෝ දීර්ඝපාදාසන වඩමින් ආවස වඩාගෙන සීල සම්පදායෙන් වර්ණවත් වී සමාධි භාවනාවෙන් සපවත් වී සත්‍යයෙන් සතර බඹනිය රණියෙන් භෝග සම්පන්න වී ප්‍රඥාවෙන් බල සම්පන්න වී සතිපට්ඨාන භාවනා මුදුන් සමුනවාගෙන මේ ජාත්‍යාගේ සතර දුක් තරණය කොට අජාති අජර අය්‍යාදි අශෝක අනුකායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කෙරෙත්වා කදේශනා දින කළා මේ දේශනාවෙන් සමාජීගත දහම් ප්‍රදේශ සමන් දෙන්න සිටිය තීසා තුළින් විශදාසක් විශසංඥා වහන්සේගේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා මුදුන්පත් වී ඒ මොහොතේම කෞකලේශනසා සාධාරණයට පත් වෙනවා. 20000ක් කුසල සංඥා වහන්සේ අධ්‍යාත්මයට පත් වෙනවා. එවැගේම බණ රසණී සිටියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතරින් 84000ක් ජන මඟඵල නිවන් සුව ආબોධ කරගත්තා. මෙන්න මේ විදිහේ ලෝකයේ වැඩ කළ යුතු සීවිච්ච අයිතරිගණන් ජනතාවය අමාමහ නිවන් තුර සමුනා වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයින් වචනින් අපේ ගෞරව ආචාර උත්තමංග නමස්කාරය වේවා සතරමඟ සතරඵල නිවන නැමැතිනේ නවලෝතුරා ධර්ම ධාතුවට අපේ ගෞරව ආචාර උත්තමංග නමස්කාරය වේවා සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න අෂ්ටාර කුජල මහා සංඝරත්නයට අපේ ගෞරව නමස්කාරය වේවා. ඒ බුද්ධාලේ මහෝත්තමයන් වහන්සේලා නු යමි අපට නිතිපන්සින් ගතමින් පොයාපසින් ගතමින් සිව්බම ධර්ම වඩමින් දාන සීල භාවනාදී දස පුණ්‍යක්‍රියා පුරමින් පානාතිපාතා වේරමණී ආදී දස කුසල ධර්මයන් පුරමින් දානශීල නෛෂ්ක්‍රාම්‍යාදී දසපාරමී පුරණි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩමි දානයේ ත්‍රිවචන අර්ථකාරියා සමානස්සතා කියන සතර සංග්‍රහවත් පුරණි සක්කෝ උජෝ සෝජෝ සුවචෝ මුදු අරතිමානී ආදී කරණීය ධර්ම වඩමි අසේවනාස බාලානම් පණ්ඩිතානම් සේවනා පූජාත පූජනීයානම් යනාදී මහා මංගල ධර්ම වඩමි කසුපත්තාන සතර වඩමි සම්්‍යප්පදාන හතර වඩමි සතර හේතුකා ගතර වඩමි ඉන්ද්‍රිය ධර්මපා වඩමි බල ධර්මපා වඩමි බුද්ධංගාත වඩමි ආර්යශ්‍රේක මාර්ගයේ වඩමි මෙලව ජයගෙන පරලොව ජයගෙන සතර ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සම්සේ අදාළ අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමාමහ නිවන් සුව සාදා ගැනීම දක්වා යාගන්නේ නැත සත්‍යේ බලයෙන් ධනෙදී විරිය ආරඥා වාසීවාදී රත්නත්‍රාණ භාවයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්න. අද විශේෂයෙන් මේ පුණ්‍ය භූමියේදී යදකත්ම ශාසන ආධෝරිය කර මුල්දා සැලීමට සිද්ධ වුණා. ඉතින්වත් මේ සමාඥාගේ පෞද්ගලික භූමිය සලසතුවට පූජා කරමින් ඉදිරි කාලයේදී දීපෑදී විශාල පිරිසකට තමාම තමා පිළිත කර ගැනීමේ ධර්මයේ තමාට පිළිත කර ගැනීමේ පුණ්‍යායතනක් ඉදි කිරීම පිළිසයි අරිනේ මුර්ගා සබන් යෙදුනේ ඒ සඳහා කය වාචන හිත යොදලා පුදුමාකාර වෙහසක් ගන්න තියෙනවා මේ ටික දවසක එතුමාණන්ගේ හිත මිත්‍රය කටුනාද්ද විශ්වවිද්‍යාලයේහි කාර්මිකාංශයේ කෙනෙක් යන්නේ දීනසිරි මහත්මයා කලින් කොටම විශාල මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා ලක්ෂකින් භාගයක් මේ කුටිය හදන්නේ කියලා. ඉතින් එතුමාගේ මේ ආධාර මුදලින් මේ පාර හදා ගැනීමත් මේ එළිපෙළ ලිකිරීමත් මූලික වැඩ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එයාට පිළිස් මහත්මයා කියනවා ස්වාමීනි මම මේක කරනවා. මගේ අතින් මේ පින්කම කරනවා. ඒකෝට එතුමාට විශාල ධෛර්යයක් මේ හිතේ. ඒක සමාන සමාන පිළිතුර ගැනීමක්. අර විමුල් දණ්ඩෙන් විමුල් දණ්ඩෙන් අත්‍යකයිනේ අත්‍යකයි වලින් කන් විතරලා. බඩ පොතු වලින් ආවරණය කරලා. බඩ සාරි වලින් ආවරණය කරලා. බඩලි වලින් ඇඟක් වාගේ ගනුදස්සක් හදලා. එවාගේ බඩ පොළේ වෙලි කරලා. කුටියක් හදලා පසේ බුදු කෙනෙකුන් වහන්සේ වදාහේ දුවලා තියෙන මේ මනිය කොහොමද බුද්ධාකර දෙකක් දිව්‍ය ලෝක සම්පත් නිලයක්. උපනතම් භාර්යා පාසා මහා සම්පත් නිවෙනි. ඊළඟට සත්‍විත සපත් නිලබලා. දිව්‍යමේ මහා මායිගාවල ජීවත් වෙලා. එයින්ද නුන වෙතේ ඒ විස්භාවයෙන් පරිද සෞකලස්නසා අන්‍යකේදපත් වෙන වාසනාවන්තුනා නම් ආල්පවත්නාසේනේ කුටිසනසින් ඉදි කරලා සුඛේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝරත්නයේ වඩා හඳුනලා. එවැන්නේම කුසල ඡන්දයට දීකව ගිහිමේ බෞද්ධයන්ට මඟඵල නිවන් සුව සාදා ගැනීමේ ආර්ථික වශයෙන් පවත්වාගෙන යනකොට මොනතරම් කුසල ස්කන්ධයක් පුණ්‍ය ස්කන්ධයක් ජනිත වෙයිද ඒසා ඒ වෙනුවෙන් ගන්න කන්නය චිත්තය විරිය විමාසාවද ඒකාන්තයෙන්ම බුද්ධ ශාසනයෙහි දියුණුව පිණිස පවතිනවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. අද කාලේ ශ්‍රී ලංකාවේ බොහෝ තේමේ කර්ම පිළේ දැනවත් බෞද්ධයෝ බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න අපකට මේ විශේෂිත නැති දසකින් දකින්න ආන්න ලැබෙනවා. ඒක මේ ජනෝපයන් විශාල සැලසිල්ල. එංගුද කාර්යයේ ලෝකයේ හැටින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ගුණයෙන් නුවණින් පිළිගෙන කාලයක බුද්ධ ශාසනය අභිවෘද්ධියක් දකින් ලැබෙනවා කියන සතුටයි අපිට ඉඳගන්න තියෙන්නේ. එනිසා අද මේ මුල්කලා සභා ආරම්භ කරන භූමියේ ඉදිරි කාලයේදී සේවත් ගුණවත් නලවත් බෝසත් බුද්ධ පුත්‍ර සම්ම පිළිසෙට ප්‍රාණයේම සේවත් ගුණවත් නලවත් බෞද්ධ පිළිතුන්ද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙන්නට ජය භූමියක් වේවා පුණ්‍ය භූමියක් වේවා ධර්ම භූමියක් වේවා අධේ භූමියක් වේවා සීල භූමියක් වේවා සමාධි භූමියක් වේවා විදර්ශනා භූමියක් වේවා පාරමිතා භූමියක් වේවා මගපල නිවන් සුව ලැබෙන සීල භූමියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ ගරුතර මහා සංඝරත්නයේ දුලදාරේ බාහුවේ නාරායණ සේනාසනයේ වැඩම කරවාගෙන තැමිලේ මෙතෙක් වේලා මහත් ගෞරව සංප්‍රයුක්ත උත්සාහයෙන් මේ මණ්ඩප ඉදි කරලා දන්සන් පිළිගන්නල ප්‍රාමීන පිළිදේශනාවල සවන් දීලා වත් පිළිවෙත් වලන බණපදේවල සවන් දීලා මේ රස්සා කරගන්නාද කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැලසෙන සම්මා සම්බුද්ධ ශාසනයේ නොනැසී නොපිරි අඳුරු නොවි අතුරුදාන් නොවේ ආර්ය පණ්ඩාරතරි කාලයක් ශ්‍රී ලංකාදීක ධර්මයේ ධර්මයේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එසේම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණණය කරමින් ඥාන විඥා මාර්ගඵල උපදෙමින් සදා මාර්ගෝතේ යොට දෙදාගෙන පිළිස අපරාශ කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා මෛත්‍රී කරනවා තම තමා මනින් අභව ප්‍රාප්ත නෝකේ ගුරුවර බන්දු මිත්‍රාදීක විශේෂයෙන් කීරි සමාඥාවලි සත්පුරුෂයන් පහළකට ගබා මේ පරිලෝකයේ නෝකේ ආදී සත්‍යයක් සම්ගත මේ කුසල සම්භාරයක් වේවා මෙතෙන්ද මේ සමදනා භවයක් පාසා සුභිත සපත් වින සසර පතරින් යතර වී සාන්ත අමා මහ නිවාසෝ ලබත්වා ආශා කරුණාවෙන් පින් සමුවේ එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක නිෂ්ක්‍රීයතා මණ්ඩලයට මෙම භූමිය ප්‍රදේශයේ අභිග්‍රහිත දෙවි දේවතා මණ්ඩලයට මේ කුසල සම්භාරයක්පත් වේවා මෙකෙන් දැනෙන දිව්‍යන් ආයුර්ණ සතමයි ආයිස්වාදීන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනය විසින් ලංකා ජීවිතයේ බෞද්ධ ජනතාවට මේ පුණ්‍ය භූමියට මේ මෞපේ දූදරු සෑම දිනකදී දේවාරක්ෂා සලසා දෙතුවා සතේ බෝධි වලින් නිසා නිවන්සෝ අත්වේවා කියලා මෛත්‍රීන් කියන කමලුයි පිටවත් නදාත් අහිතවා සෑම සත්‍යයන්වත් මේ ගම්පියකේ පටන් අවතගම් නගර ලංකාව ගමරිය මේ සත්වල සීල සත්වල දසදිසාවාකේ සමස්ත ලෝක සත්‍යයට මේ පිළ ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝධ වේත්වා සෝපත්‍යත්වා කෙරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේවා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආත්මයි මෛත්‍රීන් පිම්පන් වේවා. එවැගේම මෙන්න ගමත සාමන්තෝ විහාරාදී වාසේ පූජ්‍ය සංඝරත්නයට විශේෂයෙන් මේ භූමියේ පළමු කොට පිළිගෙන සිටි පූජ්‍ය කිරම විමල ජෝති නායක ස්වාමීන් වහන්සේට මේ කුසලානුසාරස බලයෙන් නිරෝගී සත බලය සේවාස්ථා දීර්ඝව වර්ධනය වේවා ආත්මයි මෛත්‍රී කරමු. ආසං වර්ධනයේ සිදු කරන කුසල ආනිසංස භාවයේ බුද්ධ ආදී රත්නත්‍රාන් භාවයේ දිව්‍ය මණ්ඩලයේ රැකවරණින්වා කල්යාණ මිත්‍රයන් මේ දාසී වාගේ පින්වත් තේරිස් මහත්මයාණන් මේ නැතිනිය කවුලේ සියලු දෙනාටම මෙල සහභාගී සිටිනේ සම්පත් මහත්මයලා ආදී කොට ඇති සහභාගී වූ ඉතයි සමතක් මේ සහ සියලු මහත්මයෝ මවුරුන් දුර්දරුවන් සෑම දෙනාටම අසයි රැසියන්දා වත්පිළිවෙත් පුරා සහභාගී වූ සමට මෙලොව වශයෙන් වශයෙන් ප්‍රකම් අතල උපාදන වතුරු අන්තරාන වංගා දෝෂ සතුරු කාන්දර මාර්ග බාධක සියල්ල හිරුදුක වංගසේ දුරු වේවා කබල කබල පියරග්ගානී රත්නක්‍රිය සති සූවිසීම ආගුණේ අසීමිතා රක්ෂා නිරතුරුව පිහිට වේවා කුසල ධර්මයේ සම්බවදී සිටින් මේ සිටින් බුදුගුණ නිදලේ සමදා සතෙන් නින්දාව සතෙන් අවදි වේවා දෙවියන්ගේ ප්‍රේමේවා මිනිස්යන්ගේ බ්‍රහ්මයන්ගේ ප්‍රේමේවා දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව සැලසේවා කලින්ගේ සරුන්ගේ සතුරන්ගෙන් ගින්නෙන් ගලෙන් වශයෙන් අවියාවෙන් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් කිරිතංගේක සතුන්ගෙන් සියතේ මිනිසුන්ගෙන් බඩගින්නෙන් පිපාසෙන් නැතිවඳුරුවන්ගෙන් අවවැසි සුලං විසකුරු සල්පාණයෙන් වාත පිටසන තුන්දෙන් රාගද්වේෂ මෝහ අනුපාක්ලේශයන්ගෙන්වත් උපකේල කුකේල කකුසල විපාක වාරයකින්වත් වියක් සැකගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් හෝමෝන්ජමනය කාපදාවක් හිංසාවක් ක්‍රේදාවක් විශේෂණයක් පිටතා සිහිනකින්වත් නොවන වේවා කායික තේජාදියක් නොවේ කායික මානසික සනසිල්ලේ දලවලුන් වනුවන් මගේ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානි රසයිස්වාදී සත සම්පතෙන් ආයුෂෙන් වරණයෙන් සතේ නලෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපවාසක සීලයෙන් සිව්බම විහරණයෙන් සතර සංග්‍රහවත්යෙන් දසපාරමිතාදී වූ බෝධිසත්ව ගුණයන්ගෙන් පෙරපස මෝරණ සගතමින් දුණු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්දාසේ පිරී පිරී සාසනික වේවා හිංසත් සත්වාචාරික පාණිය කතරක් නෑර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලැබේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත්ගමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑනිත මිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ කාර්මී ගුණ සතුරා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා කීකරසේ කමිනවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සෝ පිණිස මේ කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සෝ ප්‍රාර්ථනා කරමි. එසේම මේ උතුම් සත්‍යයම සඳහා කටිනේ මොරටුව කටුදැද්දේ ගුරු මඳුන් විශ්වවිද්‍යාලයේ ගුරු මඳුන් ශිෂ්‍ය පිරිස එකතුවේ බලාපොරොත්තු මේ යථාර්ථ ක්‍රියාවන් සර්ව ප්‍රකාරයෙන් සපුරා ගන්නේ පින්තුන් රත්නත්‍රාන් භාවයෙන් පාසු වෙන සැලසේම මොබෝ දාසකින් මෙතෙන් මේ අවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කර ගැනීම සඳහා පාසෙන් යානවාහනේ එන මාර්ගය සාදා ගැනීමටත් ලැබේවා ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබේවා අසංගස්යන් අනුග්‍රහයක් ලැබේවා වැඩි කාලයක් මුදින්න මෙතන සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සහ බෞද්ධ පින්නතුන්ගේ අර පියාසතු ගොදුරු දෙන කියන සතර සතිපට්ඨානාවේ සත්‍ය බෝධිපාක්ෂාමියන් ගැගෙන උතුම් පුණ්‍ය කර්මයන් පාරමී නිදානිය නිදාන් කර ගැනීමට ඉතා ඉක්මනින් මේ කටයුතු මුලින් සමුනා ගැනීමට ප්‍රඥා ප්‍රේම ආශිර්වාද වේවා කියලා පිනවත්වනා ප්‍රාර්ථනා කරනවා. පාපසත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මනෝ දිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ජුම්මත්තා දේවානාගාමනිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा තිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ජුම්මත්තා දේවානාගාමනිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං තිරං රක්ඛන්තු ත්වං සදා